රූපවාහිනිය බෝධ සම්නිවේදනය කරන දායකත්ව සදර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට බදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු ධර්ම දේශනාවේ සදැහැති පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ කැලණියේ පදිංචි සංචුවේ බණ්ඩාර මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස විසිනි.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 ධම්මස්හවන කාලු අයං බදන්තා ධම්මස්හවන කාලු අයං බදන්තා ධම්මස්හවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සම්බ සත්තුත්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 නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස දම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බඥුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස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 සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පිනතුනි ධර්ම දානයාගේ ඇති මහත් පලභාවය. ධර්ම ශ්‍රවණයේ ඇති මහත් පලභාවය. නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරලා මේ අය හොඳට අහල පල පුරුදු අය. ඒ නිසාමයි මේවාගේ මහ පින්කං සිදු කරන්න කටයුතු සංවිධානය කළේ. තම තමන් තනිවම සද්ධර්මශ්‍රවණය කරනවා පමණක් නෙවෙයි ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති බොහෝ දෙනාගේ හිතසුව යහපත පිණිස මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහනී මාධ්‍යයෙන් ලෝකය පුරා විසුරුවා හරින්ට කටයුතු සංවිධානය කළෙත් මේ සද්ධර්ම දානයම සම්පූර්ණ කරන්න ඕන නිසා. ඒ උතුම් ආනිසංසය අපි සියලු දෙනාටම ඒ කාන්ත වශයෙන් හේතුබීමෙන් නිර්වාණාවබෝධය සඳහා මං පෑදෙන බව මඟ පාදගණ්ඩ කටයුතු කළ යුතු කළ හැකි බව දන්න නිසා මේ මහා පිංකම අපිට නිර්වාණය සඳහාම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනොතින අද ධර්ම දේශනාව ධර්ම දේශනා මාලාවක් හැටියට පැවැත්වෙන ධර්මකාරණාවක තවත් එක දේශනාවක් හැටියට තමයි මේ ධර්ම දේශනාවත් සාකච්ඡා කෙරෙන්නේ. මජ්්‍යම නිකායේ මූල පන්නාසකයේ මහා සීහනාද සූත්‍රයේ තතාගත බල පැහැදිලි කරලා තියෙන කරුණු ටික මේ දේශනා මාලාවි සාකච්ඡා කළා. පහුගේ ධර්ම දේශනාවක අපි පස්වනි තතාගත බලය පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කළා ඉතුරු කරුණු ටික අද ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේගේ මේ තථාගත බල 10ක් පිළිබඳව සඳහන් කරනවා. සම්මා සම්බුද්ධ කියන ගුණය යටතේ තමයි මේ බල 10 තියෙන්නේ. පස්වෙනි තථාගත බලය තමයි සත්වයන්ගේ නානාදි මුක්තිකත්වයේ දක්නා නුවණ. එයින් කරුණු ටිකක් අපි සාකච්ඡා කළා. අද 6 වෙනි 7 වෙනි ධර්ම දේශනාව තමයි මේ පැවැත්වෙන්නේ. නානාදි මුක්ති මේ අධිමුක්ති කියල කියන්නේ අදහස යම් යම් සත්වයන්ගේ තියෙන අදහස තමයි මේ අධිමුක්ති කියල කියන්නේ. ඒ ඒ සත්වයාගේ අදහස් අපි දන්නේ නැතිවුණාට බුදුරජාණන් වහන්සේට ඒක මනාවම දකිින්ට දැනගණ්ඩ අවබෝධ කරන්න පුළුහංකම තිබුණා. එක මේ ලෝකෙ වෙන කාටවත් තිබිච්ච නැති පුදුමාකාර ශක්තියක්. මහරහතන් වහන්සේලාට අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඒවාගේ හැකියාවල් තිබුණ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට. නමුත් බුදුරජාණන් වහන්සේට තරං තිබුණේ තිබුණේ නෑ. භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය අන්සියලු දෙනාටම වඩා වැඩි එනිසා මේ කාරණාවිදි පැහැදිලි කරනවා මේ අනුසය වශයෙන් යටපත් වී පවත්නා තමන්ගේ අදහස් අනුසය කියලා කියන්නේ අදහස කියලා අපි සඳහන් කළා දිමුක්ති කියලා කියන්නේ. එතකොට අනුසය කියලා කියන්නේ යටපත් වෙලා තියෙන අදහස්. අපේ යටපත් වෙලා තියෙන අදහස්වත් අපි දන්නේ අපි දන්නේ නැහැ. අපි නොදන්නා කරුණු බොහොමයක් අපි තුල යටපත් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒ කරුණු මතුවෙන්න අවශ්‍ය යම් සාධකයක් ජීවිතේ මුණ ගැහුණොත් කවදාවත්ම මතුවෙච්චි නැති ඇතම් කාරණා මතුවෙන්න ඉඩ තියෙන ඉඩකඩ බොහොම බොහොම වැඩියි. අපි දන්නෙත් නැහැ අපේ අභ්‍යන්තරයේ මොනවා කොහොම තැන්පත් වෙලාද කියලා නමුත් ඒ පුද්ගලයා දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා කොහොම කෙනෙක්ද කියලා. මේ ජීවිතය විතරක් නෙමෙයි පෙර අනාගත ජීවිත කොච්චර තියෙන්ට ඇද්ද. කෝටි ගනම් ප්‍රකෝටි ගණන් නෙමෙයි ගණනින් ගණන් කරලා ඉවර කරන්න බැරිතරා. ඒ සියලුම කාරණාව මං සංසාරය ආපු හැටි බුදුරජාණන් වහන්සේ දන්න. වෙන මේ ලෝකෙ කිසි කෙනෙකුට එක කියන්න කියන්න බැහැ. මම කවදා නිවන් දකිනවද කියන කරණාවත් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒකත් මේ ලෝකෙ කෙනෙකුට කියන්න බැරි දෙයක් භාග්‍යතුන් වහන්සේටම කියන්න පුළුවන් දෙයක්. අන්න ඒ නිසයි සඳහන් කරන්නේ මේ අනුසය වශයෙන් යටපත් වී පවත්නා තමන්ගේ අදහස් තතාගතයන් වහන්සේම දැනගන්නවා කියලා. එතනි සඳහන් කරනවා හැම දෙනාගේම අදහස් නිවැරදි ලෙස බුදුරජාණන් වහන්සේ දැනගන්නවා. තමන් වහන්සේ ළඟට පැමිණෙන ඕනෑම කෙනෙකුගේ අදහස් භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා ඇතින්ට ලක්ෂයක් ආවත් කෝටියක් ආවත් ඊට වැඩි ප්‍රමාණයක් ආවත් ඒ ඇවිල්ල ඉන්න සියලු දෙනාගේම අදහස භාග්‍යතුන් වහන්සේ දකිනවා. එක මහ පුදුමාකාර ශක්තියක් නිසයි ඒ සම්මා සම්බුද්ධ කියන කාරණාවට මේක සුවිශේෂී වුණේ. ඒ නිසා සඳහන් කරනවා මේ සත්වයන්ගේ නොයෙක් අදහස් සමහරු අනුන්ට දුක් දෙන අදහස් ඇති අඉන්නවා. සමහරයගේ නිරන්තරයෙන් කල්පනාව තව කෙනෙකුට අයහපතක් කරන්නමයි. වචනයකින් හරි ඇනුම් පදයකින් හරි අනුන්ගේ හිත රිදවනයකම සමහරයගේ අදහස. නිරන්තරයෙන් කල්පනා කරන්න තවත් කෙනගේ හිත පාරන්නේ කොහොමද කියලමයි. තවත් කෙනගේ අදහස සතුන් මරණ අදහසයි. තවත් කෙනෙකුගේ අදහස හොරකං කරන්නමයි. තවත් කෙනෙකුගේ අදහස වැරදිකාම සේවනයට යන්නමයි. තව කෙනෙකුගේ අදහස බොරු කියන්නමයි. තව කෙනෙකුගේ අදහස සුරාපානයටමයි. තව කෙනෙකුගේ අදහස දසාකුසල් කරන්නමයි. මේ ඒ ඒ පුද්ගලයාගේ අදහස් වල හැටි. මේ මේ පුද්ගලයා කොහොම කොහොම අදහස් දරන්නෙක්ද බුදුරජාණන් වහන්සේක මනාව මනාව දන්නවා. අන්නේ නිසා සඳහන් කරනවා තවත් කෙනෙක් මෙන්න මේ අදහස්වලට කියන්නේ හීනාදිමුක්ති කියලා. පනීතාදිමුක්ති කියලත් කාරණාවක් තියෙනවා. හීනාදිමුක්ති සහ පනීතාදිමුක්ති. ඒ පනීතාදිමුක්ති කියන කාරණාවටම කල්්‍යානාදිමුක්ති කියලත් කියනවා. ඒ තව කෙනෙකුට යහපතක් කරන්න තියෙන අදහස. දුරුවල කෙනෙකුට උදව් කරන්න තියෙන අදහසේ දුකටපත් වෙලා ඉන්න කෙනෙගේ හිත හදන්න තියෙන අවස්ථාව, දම්පැම් පූජා කරන්න තියෙන ආසාව, ධර්ම දේශනා කරවන්න තියෙන ආසාව, ධර්ම ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව, සිල් රකින්න තියෙන ආසාව, සිල් රැකීමේ අවස්ථාව උදා කර ගැනීම, සසරින් මිදීමටම බලාපොරොත්තු ගොඩනගා ගැනීම මේ අහදී වශයෙන් මේ වැඩි මහල්ලන්ට ගරු සත්කාර කිරීම දෙමව්පියන්ට ගරු සත්කාර කිරීම මෙන්න මේ මේ ආදී කාරණා සඳහන් කරනවා පනීතාදිමුක්ති හෙවත් කල්්‍යයාන ආදිමුක්ති කියලා. නමුත් අපි තුළ තියෙන්නේ කොයිවාගේ අදහසක්ද කියන කාරණාව අපිට හිතාගණ්ඩවත් බැහැ. නොත් භාගිතුන් වහසේක දන්නවා. එතකොට සංසාර මේ යන ගමන් රටාවේ යම් යම් අය එකට එකතු වෙනවන කවදාවත් මේ ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන කට්ටිය එකට එකතු වෙන්නෙම නෑ. සමාන අදහස් තියෙන ඇත්තෝම තමයි එකතු වෙන්නේ. ප්‍රතිවිරුද්ධ අදහස් ඇත්තෝ එකතු වුණොත් ඒක වැඩි කල්ලේ එකතුව පවතින්නේ නෑ. එක බොහොම ඉක්මනට බිඳිලා යනවා. ආන්ගේ කාරණාව මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා ධාතු සංයුක්තේ. සෙය්‍යතාපි භික්ඛවේ ගූතෝ ගූතේන සංසන්දති. සමේති මුත්තං මුත්තේන සංසන්දති සමේති. කේලෝ කේලේන සංසන්දති සමේති. පුබ්බෝ පුබ්බේන සංසන්ධති සමේතිී. ලෝහිතං ලෝහිතේන සංසන්ධති සමේතිී. ඒව මේකකෝ භික්කවේ ධාතුසෝ සත්තා සංසන්ධති. අදී වශයෙන් මේ කාරණාව පැහැදිලි කරනවා මහනෙන යම්සේ අසූචි හා අසූචි සංසන්ධනය වෙති. අසූචි දෙකක් එකට එකතු කළොත් මේ කොහෙන් ගෙනපුවාද කියලා අපහු අපිට හොයන්ඩ හොයන්ඩ බෑ ඒ දෙක මනාව මනාව මිශ්‍ර වෙනවා. ඒ නිසා සඳහන් කරනවා දෙදෙනෙකුගේ මුත්‍රා එකට අරගෙන කලවං කළොත්. ආය මේ අහවලාගේ මේ අහවලාගේ කියලා ඒ මුත්‍රා වෙන් කරන්න පුළුවන්කමක් නැති නිසා සඳහන් කළා මුත්තං මුත්තේන සංසන්ධති සමීති. ඒ දෙක සංසන්ධනය වෙනවා සම වෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා දෙදෙනෙකුගේ කෙල අරගෙන එකට එකතු කළොත් ආය ඒක මේ අහවලාගේ මේ අහවලාගේ කියල වෙන් කරන්න වෙන් කරන්න බෑ දෙක හොඳට සංසන්ධනය වෙනවා. සැරව වර්ග දෙකක් එකට අරං එකතු කළොත් ඒකත් හොඳට මිශ්‍ර වෙනවා. ලේවර්ග දෙකක් අරගෙන මිශ්‍ර කළොත් ඒකත් හොඳට හොඳට ගැලපෙනවා. ලේයි වතුරයි එකතු කරන්න ගියොත් එතන වෙනසක් තියෙනවා. ලේයි කිරී එකතු කරන්න ගියොත් එතන වෙනසක් තියෙනවා. නමුත් ලේයි ලේයි එකතු කෙරුවොත් ඒ දෙක ආය හොයන්ඩ බැරිවෙන්ඩම හොයන්ඩ බැරිවෙන්ඩම මිශ්‍ර වෙනවා. කලින් සඳහන් කළපු කරුණුත් ඒ වගේ ප්‍රතිවිරුද්ධ දෙයක් එකතු කළොත් දෙක කොහොමත් වෙනස් බව හොයාගණ්ඩ පුළුහං වෙනවා. ඒ නිසා සඳහන් කරනවා මහනෙන එමෙන්ම ධාතුූන්ගේ හැටියටම සත්වයෝ සංසන්ධනය වෙති. මෙන්න මේවාගේ තමයි මේ නානා ධාතුූන්ගේ හැටියටම ඒ ඒ සත්වයාද සංසන්ධනය වෙනවා සම සමධාතු තියෙන අය සම සම විදිහට සංසන්ධනය වෙනවා. හීනාදි මුක්තිකයන් හා හීනාදිමුක්තිකයෝම සංසන්ධනය වෙති. කවදාවත් හීනාදිමුක්තිකයෙකුයි පනීතාදිමුක්තිකයෙකුයි සංසන්ධනය වෙන්න නෑ. කත හමුවනාට කතාබහ කලාට යම් ප්‍රමාණයකට ඇසුරු කලාට එක හා එක හා සම්බන්ධය වෙන නෑ. නිතර නිතර ඇසුරට හා කතාවට වජනය වෙන්නේ භජනය වෙන්නෙත් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කලා මහණෙන අතීත කාලයෙහිද දහතුන් අනුවම සත්වයෝ සංසන්ධනය වූහ අතීතයත් මේ ධාතුන් අනුවම තමයි සත්වය එකතුනේ. එතකොට වර්තමානය වෙනස් වෙයිද. වර්තමානෙත් ඒ වගේම තමයි. අනාගතේ අනාගතෙත් ඒක එහෙමම එහෙමම තමයි. බුදුවරු ලෝකෙ පහළ වනත් බුදුවරු ලෝකෙ පහළ නූනත් තුන් කාලයේ එය එය එසේම තමයි. ඒ කාරණාව බුදුරජාණන් වහන්ස මනාව මනාව පැහැදිලි කළා. ඊළඟට මේ ධාතු සංයුක්තකයේ කල්්‍යානාදි මුක්ති එමනත්තං පනීතාදි මුක්ති සංසන්ධනය වෙන හැටිත් පැහැදිලි කරනවා සෙය්‍යතාපි භික්කවේ කීරං කීරේන සංසන්ධති සමේතිී. තේලන් තේලේන සංසන්ධති සමේතිී. සප්පි සප්පිනා සංසන්ධති සමේතිී. මදු මදුනා සංසන්ධති සමේතිී. පානිතං පානිතේන සංසන්ධති සමේතිී. ඒව මේව කෝ භික්කවේ ධාතු සෝච සත්තා සංසන්දති සමෙන්ති ඒ කාරණාව පැහැදිලි කරනවා කිරි කිරි හා සංසන්දනය වෙනවා තෙල් තෙල් හා සංසන්දනය වෙනවා සප්පි කියල සඳහන් කළේ ගිතෙල් ගිතෙල් හා සංසන්දනය වෙනවා. මදු කියල සඳහන් කළේ මී මී හා සංසන්දනය වෙනවා. පැණි පැණි හා සංසන්දනය වෙනවා. පැණිවලට වෙනමකොත් එකතු කරොත් එක වෙන සක්තියනවා. කිරිවලට තවමකොත් එකතු වුනහම කොහොමත් ඒ වෙනස හොයන්න පුළුවන්. කිරි වතුරයි ගැලපෙනවා වගේ පෙනුනත් මොහොතකින් අපිට වෙනස හොඳටම පේන්ට පටන් ගන්නවා. නමුත් ඒකට කිරිම එකතු කළොත් කවදාවත් ඒක අපිට වෙන් කරන්න වෙන් කරන්න බැරුව යනවා. අන්න ඒ වගේ මෙතන ඒ කාරණාවයි සඳහන් කරන්නේ මෙන්න මේ නානා ධාතුූන්ගේ සංසන්ධනය ගැලපෙන විදිහටමයි ලෝකෙ හැම්ම තැනම සම්පූර්ණ වෙන්නේ. කල්්‍යානාදි මුක්තිකයෝ කල්්‍යානාදි මුක්තිකයන් හා සංසන්ධනය වන්නාහ සම වන්නාහ. අතීතයහිද වර්තමානයහිද අනාගතහිද ඒසේමයි. එනිසා පින්නතින මෙන්න මේ කාරණාව මේ ධාතුූන් අනුව සත්වයන් සංසන්ධනය බීම ගැන තතාගතයන් වහන්සේ විසින් දක්වා ඇති තව එක සාධකයක් සඳහන් වෙනවා පිටකයේ. සාධකය තමයි අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පරවතයේ වැඩවාසය කරන කාලේ. භාග්‍යතුන් වහන්සෙත් එක්ක විශාල භික්‍ෂූන් වහන්සේලා ප්‍රමාණයක් ගිජුකුළු පව්වාශ්‍රය කරගෙන ඒ දවස්වල වැඩ හිටිය. විවේක වෙලාවක බුදුරජාණන් වහන්සේ සහ භික්‍ෂූන් වහන්සේලා විවේකීව ඉන්න වෙලාවක ඇතැම් ඇතැම් භික්‍ෂූන් වහන්සේලා සක්මං කරන්න පටන් ගත්තා. ඒ කාරණාව පිටකේ මෙන මෙහෙම සඳහන් කරලා තියෙනවා. සැරියුත් මාහිමියන් වහන්සේ සමඟ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් සක්පන් කරන්න පටන් ගත් අනුදුරු තැනක. මුගලන් මහරහතන් වහන්සේක තව පිරිසක් සක්මන් කරන්න පටන් ගත්තා. මහාකාශප මහරහතන් වහන්සේ එක තව පිරිසක්ද අනුරුද්ධ මහරහතන් වහන්සේ එක තව පිරිසක්ද. පුන්න තෙරණුවෝ සමඟ තව පිරිසක්ද උපාලි තෙරණුවෝ සමඟ තවත් පිරිසක්ද ආනන්ද තෙරණුව සහ දේවදත්ත තෙරුන් වහන්සේ සමග තවත් පිරිස් දෙකක්ද විවේක විවේක තැන්වල සක්මන් කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දිහා බලාගෙන හිටියා. අපි දැන් මේ නම සඳහන් කරපු ප්‍රධාන ස්වාමින් වහන්සේලා චරියුත් මහරහතන් වහන්සේ ඉස්සරලාම තනියම නැගිට්ටා. නැගිටලා උන්වහන්සේ තනියම සක්මන් කරන්න පටන් ගත්තා. උන්වහන්සේ සක්මන් කරන දිහා බලාගෙන හිටපු තවත් ස්වාමීන් වහන්සේ නමක් නැගිටලා ගිහිල්ලා උන්වහන්සේ සමඟ සක්මන් කරන්න ගත්තා. උන්වහන්සේලා දෙනම සක්මන් කරනවා දැකපු තවත් ස්වාමීන් වහන්සේ නම නැගිටලා ගිහිල්ලා උන්වහන්සේලා දෙනමක් සමඟ සක්මන් කළා. මෙහෙම විශාල භික්‍ෂූන් වහන්සේලා ප්‍රමාණයක් සැරියුත් මහරහතන් වහන්සේත් එක්ව සක්මන ආරම්භ කළා. මුගලන් මහරහතන් වහන්සේ විවේක ගත්ත තැනින් නැගිටලා වෙනත් තැනකට ගිහිල්ලා සක්මන් කරන්න ගත්තා. එතකොට තවත් ස්වාමීන් වහන්සේ නමක් නැගිටලා සැරියුත් මහරහතන් වහස ගාවට ගිය නෑ. උන්වහස ගිය මුගලන් මහරහතන් වහස ගාවට. ඒවාගේ සෑහෙන පිරිසක් මුගලන් මහරහතන් වහස ගාවත් එකතුනා. මහාකාශිප මහරහතන් වහන්සේ මේ දෙදෙනා වහන්සේ ළඟටම නොයා උන්වහන්සේ වෙනම පැත්තක සක්මන් කරන්න ගත්තා. ඒක බලාගෙන හිටපු ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ගිහිල්ලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේත් එක එකතු වුණා. මෙහෙම මෙහෙම ස්වාමීන් වහන්සේලා වෙන වෙනම එකතු වෙලා සක්මන් කළා. දේවදත්ත ස්වාමීන් වහන්සේත් මේ කවුරුවත් ගාවට යන්න නැතුව උන්වහන්සේත් වෙනමම පැත්තක සක්මන් කරන්න පටන් ගත්තා. තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් උන්වහන්සේ අනුව ගිහිල්ලා උන්වහන්සේ ගාව සක්මන් කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේක දිහා බලාගෙන. අපිට හැඟෙනවද මේක වෙනසක්? මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම සම්මා සම්බුද්ධ ශ්‍රාවකයෝ. උන්වහන්සේලා කවුරු ගාව සක්මන් කරහම මොකද. එකම ශාසනය කිසිම බෙදීමක් කිසිම බෙදීමක් නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේක දිහා බලාගනිදලා. කිසිම කෙනෙක් සමඟ එකතු නොවී විවේකීව වාඩි වෙලා ඉන්න භික්‍ෂූන් වහන්සේලාට කතා කරලා මෙන්න මේ විදිහේ දේශනාවක් කළා. මහනෙන සාරිපුත්තයන් සමඟ සක්මන් කරන භික්‍ෂූහු මහා ප්‍රඥාවන්තයෝය. පැරියුත් මහරහතන් වහන්සේ මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තය හැටියට තමයි විරුදාවලිය ලැබුවේ. දැඟතකොට මේ උන්වහන්සේ පිටිපසෙන් ගිහිල්ලා එකතු වෙන්න පටන් ගත්තේ කවුද? ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා. මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ මේ ශාසනයේ යම් විරුදාවලියක් ලැබුවා නම් ඒ ධානලාභීන් අතර අගතනතුරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලානයන් සමග එකතු වෙච්ච සියලුම භික්‍ෂූන් වහන්සේලා ධ්‍යානලාබීන්. කාශ්‍යප මහරහතන් වහන්සේ මොන වගේ අගතනතුරක් දැරුවද. දුතාංගධාරීන් අතර අගතනතුරයි උන්වහස දැරුවේ. එතකට මේ උන්වහන්සේ ගාවට ගිහිල්ල එකතු වෙලා ඉන්න කවුද. මේ ඔක්කොම මහනිනී දුතාංගධාරීහූ යැයි බුදුරජාණන් වහස සඳහන් කළා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අග්‍රස්ථානය තමයි දිවස්ලාබීන් අතර අගතනතුර. එතකොට අනුරුද්ධයන් වහන්සේ සමඟ මේ එකතු වෙලා ඉන්නේ දිවස් ඇත්තූ දිවස්ලාබීන් උන්වහන්සේ එකතු වෙලා ඉන්නවා. පුන්නතෙරුන් වහන්සේ පුන්නතෙරුන් වහන්සේ මේ ශාසනයේ බොහොම විශිෂ්ට ධර්මකතික භික්‍ෂූන් වහන්සේලා අතර උන්වහන්සේට තිබුණේ අග්‍රස්ථානය. ධර්මකතික භික්‍ෂූන් අතර අගතනතර තරමයි උන්න මහරහතන් වහන්සේ දැරුවේ. උන්වහන්සේත් සමඟ එකතු වෙලා මේ සක්මන් කරන්නේ ධර්ම කතිකයෝමයි. උපාලි තෙරුන් වහන්සේ විනය පිළිබඳව අගතනතුරක් දැරුවා. එනිසා සඳහන් කරනවා උපාලි තෙරුන් වහන්සේ සමඟ මේ සක්මන් කරන්නෝ විනේ දරයෝමයි. ආනන්ද තෙරුන් වහන්සේ සමඟ සක්මන් කරන සියලු දෙනාම බහුෂෘතයෝමයි. බොහෝ ඇසූ පිරු තැන් අයි බොහෝ ධර්මඥානයක් පුරුවගත්ත අය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ එකතු වෙලායි. එතකොට දේවදත්ත ස්වාමීන් වහන්සේ සමඟ එකතුනේ කවුද. භාගිතුන් වහන්සේ ඒ කාරණාවම සඳහන් කරනවා මහනිනී දේවදත්තයන් සමඟ එකතු වෙලා යම් පිරිසක් සක්මන් කරන්නේද ඒ සියලු දෙනාම පාපිච්චියෝමයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කවදාවත් අර ස්වාමීන් වහන්සේලා එක එකතුනේ එකතුනේ නෑ. එනම් මේ කාරණාව මේ නානහදි මුක්ති ගැලපෙන ගැලපෙන කාරණාවත් එක්ක ඒ ඒ පුද්ගලයා සංසන්ධනය වෙනවක් ඉන්න කාරණාවට අපිට හොඳ උදාහරණයක්. හැම තැනම බැලුවොත් ලෝකේ ගිහි පැවිදි හැම තැනම මේකමයි තියෙන්නේ. දෙවියන් අතරත් එහෙමයි. මිනිසුන් අතරත් එහෙමයි. සත්තු සිව්පාව අතරත් එහෙමයි. මිනිසුන්ට විතරක් සීම විච්ච කාරණාවක් කාරණාවක් නෙමෙයි. ඒ නිසා විබංග අටුවාවේ මේක පැහැදිලි කරන්න තවත් එක කතාවක් සඳහන් කරනවා. මෙ ත්‍රිපිටක චූලනා චූලාභය කියන මහතෙරුන් වහන්සේ විශාල භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වනන්තරයේ මැද්දෙන් චෛත්‍ය වන්දනාවට වඩිනවා. මිනිස්සු පිරිසක් උන්වහන්සේලා වඩිනව දැක්කා. ඒ මිනිස්සු උන්වහන්සේලාට ආරාධනා කලා ගමට වඩින්ඩ කියලා. ගිලම් පසක් වලඳලා එමතන් දානි ටිකක් වලඳලා වන්දනාව වඩින්න ගමට වඩින්න ස්වාමීණී චූලාභය තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් එක ගමට වැඩිය. හැබැයි තෙරුන් වහන්සේ දන්නවා මගේ ශිෂ්‍ය පිරිස ඉන්නවා නොසරුප් අදහස් තියෙන නොසරුප් හැසිරීම් තියෙන අන් අයගේ අනට කීකරු නැති භික්‍ෂුවක් මේ භික්‍ෂු පිරිසේ ඉන්න බව උන්වහස දන්නවා. ද මේ ස්වාමීන් වහන්සේලාට ගමට ආරාධනා කරලා මිනිස්සු ගමේ විහාරස්ථානය වැඩඉන්න ස්වාමීන් වහන්සේලාටත් මෙතෙන්ට ආරාධනා කළා. උන්වහන්සේලත් වැඩිය. දෙගොල්ලම එකට ගමේදී සංසන්ධනය වුණා එකතු වුණා. ගමේ විහාරස්ථානයත් හිටිය අර වගේම නොසරුප හැසිරීම් තියෙන භික්‍ෂූන් වහන්සේ නම. ඒක ගමේ විහාරස්ථානයෙන් වැඩී ස්වාමීන් වහන්සේලත් දන්නවා. වැඩි වෙලාවක් ගත වුණේ නෑ. අර කණ්ඩායන් දෙකේම හිටපු නොසර භික්‍ෂූන් වහන්සේලා දෙන්නා කවදාවත් දැකළමුණ ගැහිල නෑ. නමුත් උන්වහන්සේලා දෙන්න එකතු වෙලා මේ වසර ගණනාවක් එකට ඇසුරු කරන දෙන්නෙක් වගේ බොහෝම හොඳට සතුරු සාමීචයේ කතාවට වැටුණා. ඒ කාරණාවනුත් පැහැදිරි කරනවා මේ ගැලපෙන ගැලපෙන ධාතු හම්බෙච්ච හම්බෙච්ච තැන මුණගැහෙන හැටි. මේ කාරණාව දකිින්ට පුළුවන් පුදුම හැකියාවක් භාග්‍යතුන් වහන්සේ සතුහොමයි තිබුණේ. අපිට එහෙම දැක ගණඩ පුළුවන්කමක් අපි ජීවිතේ නැහැ. එහෙම දන්නවනම් ලෝකෙ මේ තරම් අවුල් වියවුල් වෙන එකකුත් වෙන එකකුත් නැහැ. ගැළපෙන්නෝ ගැළපෙන්නෝම තමයි එකතු වෙන්නේ. නොගැළපෙන්නෝ එකතු වෙන්න උත්සාහ කළොත් ඒක ඊටාම කෙටි කාලයකින් බිඳිලා විනාශ වෙලා විනාශ වෙලා යන ස්වභාවයෙන්ම යුක්තයි. අපි අනික් ගිහි සමාජයේ දිහා බැලුවත් කොයි පැත්ත බැලුවත් මේක අපිට හොඳට පේනවා. අපි උදාහරණයක් හැටියට මෙහෙම කල්පනා කළොත් අපි විනෝද ගමනක් යනවා එහෙම නැත්නම් වන්දනා ගමනක් යනවා. අපි ඇතැම් ඇතැම් කාලවල එහෙම යනවනේ. සමහර වෙලාවට ඔය වැඩිහිටි නිවාසවල වැඩිහිටි සංවිධානවල එහෙම සංවිධානවලින් මේ වන්දනා ගමන් චාරිකා යනකොට සමහරලාට ලංකාවම එක දවසක තමයි යන්නේ. එතකොට සමහරලාට එක නවාතැම්පොලකට එක විශ්‍රාම ශාලාවකට නන් දෙසින් එන කට්ටිය එකතු වෙනවා. එතකොට මේ ලංකාවේ හැම පැත්තෙම ආපුුවයි කවදාවත් දැකලා තියෙන අයිද. නමුත් හොඳට විමසිල්ලෙන් බලාගෙන හිටියොත් මේ පිරිස අතර සුරාවට ඇබ්බැහි වෙච්ච පිරිස කොයි කොයි පැත්තෙන් ආවත් වැඩි වෙලා යන්න ඉස්සරලා එකට එකතු වෙනවා. ධර්ම සාකච්ඡා කරන්න කැමති අය ටිකක් විවේක අරගත්තට පස්සේ ඒ පිරිස කොහි කොහේ හිටියත් එකට එකතු වෙලා ධර්ම සාකච්ඡාව පටන් ගන්නවා. සූදුවට ඇබ්බැහි වෙච්ච අය කොතන හරි අස්සකට ගිහිල්ලා ඒ මාවගේ දෙයකට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ හඳුනා ගැනීම අමුතුවෙන් අවශ්‍ය අවශ්‍ය නෑ ඒගොල්ලෝ දැක්ක ගමන් ඊටාම පහසුවෙන් එකතු වෙන්න පටන් ගන්නවා. ඒ කාරණත් අපේ ජීවිතවල ඕන තරම් ඕන තරම් අත්දැකීම් තියෙනවා. එහෙනම් මේ නානා ධාතු එකට සම්බන්ධ වීම පිළිබඳව තොරතුරු භාග්‍යතුන් වහන්සේට තරම් වෙන මේ ලෝකෙ කිසිම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කමක් නැති නිසා පස්වෙනි තථාගත බලයේ ඒ කාරණාව පැහැදිලි කරනවා මේ නානා දහතුන්ගේ එකතුවීම නානාදි මුක්තිකත්වය දක්නා නුවනක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. ඒක අනික් ස්වාමීන් වහන්සේලාටත් රහතන් වහන්සේලාට තිබුණා. ඒ වුණට භාග්‍යතුන් වහන්සේගේ තරම් යථභූතය හරියටම සම්පූර්ණව කාටවත් දැනගණ්ඩ දැනගණ්ඩ බෑ. අපි පස්වනි තතාගත බලය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම එතකින් සීමා කරලා හයවෙනි තතාගත බලය මොකක්ද කියන කාරණාව තව ටිකක් සාකච්ඡා කරමු. මෙතන සඳහන් කරනවා සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දියුණු උනු නූුණු බව දක්නා නුවන. සත්වයා සතු ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වෙලා ඇති බවත් දියුණු වෙලා නැති බවත් දැකගණ්ඩ භාග්‍යතුන් වහසේර තිබුණ හැකියාව. ඒ හැකියාව තමයි මේ හයවෙනි කරුණ. පුනචපරං සාරිපුත්ත තතාගතු පරසත්තානං පරපුද්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යථභූතං පජානාති. මෙයින් දැක්වෙන්නේ අන්‍ය සත්‍යයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් මෝරා ඇති බව හා නැති බව දැනගන්නා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය තවත් එක තතාගත බලයක් බවයි. එක සඳහන් කරනවා ඉන්ද්‍රියන් මෝරා ඇති බව හෝ නැති බව හෝ ඒ ඒ සත්වයෝ නොදැනිති. තතාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්වයන්ගේ ඉන්ද්‍රියන් ඒ ඒ තත්ත්වය සලකා බලාම ඔවුන්ට දහම් දේශනා කරති. ආං ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවත් අපේ ධර්ම දේශනාවත් තියෙන වෙනස. අන් අයගේ දේශනාවත් භාගිතුන් වහන්සේගේ දේශනාවත් තියෙන වෙනස එකයි. බුදුරජාණන් වහන්සේ මහාකල්ප අසංක්‍ය විස්සයි ලක්ෂ එකක්. සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන් මේ සංසාරය අප්‍රමාණ කැපකිරීම් කිරීම මොනෝ කරන්නද. මහාකල්ප අසංක්‍ය විස්සයි ලක්ෂ එකක් පාරමිතා පිරිවෙත් බණ කියන්ට. සියල්ල අවබෝධ කරලා බණ කියන්ට. මහාකල්ප ලක්ෂ ගනම් පෙරුම්පුරල බණකිපු අයත් හිටියා මහරහතන් වහන්සේ ලශු මහශ්‍රාවකයෝ මහාකල්ප ලක්ෂ ගනම් පාරමිතා පුරලා ඒ පාරමිතා පිරුවෙත් සසරින් එතර යමින් තවත් විශාල පිරිසක් සසරින් එතර කරන්න සද්ධර්මය දේශනා කරන්නමයි. මම දේශනා කරන්නෙත් තවත් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන්නෙත් ධර්මයමයි. එතකොට වෙනස භාගිතුන් වහන්සේ මහාකල් පාසංක විස්සයි ලක්ෂ එකක් පෙරුම්පුරල බණ කියනවා. අසු මහාශ්‍රාවකයන් වහන්සේලා මහාකල්ප ලක්ෂයක් පෙරුම්පුරල බණ කියනවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පෙරුම්පුරල ලෝකෙට ධර්මයමයි දේශනා කළේ. පිළිවලින් අනික් ස්වාමීන් වහන්සේලත් ධර්මයමයි දේශනා කළේ. එතුටම කද තියෙන වෙනස. භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවක් ඉවර වෙනකොට ලක්ස ගනම් මාර්ගඵල ලැබවා. ධර්ම අවබෝධය ලැබවා. ඇයි මෙතෙන්ට ඇවිල්ල බණහන්ඩ ඉන්න පිරිස සියලු දෙනාගේම හිත භාග්‍යතුන් වහස දන්නවා. මේ පුද්ගලයාගේ ශ්‍රද්ධාව කොච්චරද වැඩිලා තියෙන්නේ. මේ පුද්ගලයාගේ ප්‍රමාණයට කොහොමද ධර්මය දේශනා කරන්න ඕනේ. කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාවම මනාවම දැනගෙන හිඳලා ඒ ඒ පුද්ගලයාට ගැලපෙන ගැලපෙන ප්‍රමාණයට ඒ ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය ධර්මය දේශනා කරපු නිසා ඒ ඒ පුද්ගලයාට එක මනාවම අවබෝධ වුණා. ගෝචර වුණා ගැලපුණා. භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කරනකොට එතන කෝටියක් ඉන්නවා නම් බණහන්ඩ. ඒ කෝටියටම හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ අද දේශනාව කරන්න වෙන කාටවත් නෙමේ මටමයි කියලා. මම උපමාවට අරගෙන අන් සියලු දෙනාට බණ කියනවා කියලා හිතෙන්නේ. කෝටියටම හිතෙන්නේ හෙමයි. මම දිහාම බලාගෙන ඉන්නවා කියලා හිතෙන්නේ. සියලු දෙනාම භාග්‍යතුන් වහස දිහා බලාගෙන ඉන්නේ. නමුත් ඒ පුද්ගලයට හිතෙන්නේ අදනම් මම දිහාම බලාගෙනයි බණ කියන්නේ මටමයි මේ කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ කොයි වගේ කියනවාද. හරියට මුදුන් වෙච්ච සඳක් වගේ. හඳ මුදුන් වෙච්චාම මේ සක්වලේ කොයි දිහා ඉඳල බැලුවත් අපිට පෙන්නේ හඳ අපි අපි පැත්තට හැල්ල තියෙන වගේ. කෝටියක් එක එක වාහනයක වාහන කෝටියක නැගල ගමනක් ගියොත් පැත්තවල් කෝටියකට හැමෝටම පේන්නේ හඳ අපිත් එක්ක යනවා වගේ. මේ හැමෝම දකින්න හඳ අපිත් එක්ක යනවා කියලා. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව මටමමයි මටමමයි මේ දේශනාව කරන්න කියලා තමයි හැඟෙන්නේ. ඒ ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධාව වැඩිලා දියුණු වෙලා තියෙන ප්‍රමාණය දැනගෙන ඔහුට ඔහුට ගැලපෙන්ඩයි ධර්මය දේශනා කරන්න. ඒ දේශනාව අවසානයේ හරියටම තමන්ට ගැලපෙන්ඩ දේශනාව වෙච්ච නිසා විශාල වශයෙන් මාර්ගඵල අවබෝධ කළා. එහෙම දැනගැනීමේ හැකියාවක් අපි කාටවත් නැති නිසා කෙනෙකුට මේ ධර්මදේශනාව රසවත්. කෙනෙක් මේ ධර්මදේශනාවට කැමති. තව කෙනෙක් මේ දේශනාවට අකමැති. තව කෙනෙක් දේශනාවක් ළඟ නතර වෙලා ඉන්නේ නැගිටින්ට බැරි හින්දා. තව කෙනෙක් ඉන්නේ මෙතන ඉන්න ඕනෑම හින්දා. තව කෙනෙක් ඉන්න යුතුකම ගරු කරන්න ඕන නිසා භාගිතුන් වහන්සේ ගාව ධර්මශ්‍රෝණය කළ එහෙමනෙමෙයි. ඇයි එහෙම තව කෙනෙක් අපහසුවෙන් ඉන්නේ ඇයි තව කෙනෙක් අකමැත්තෙන් ඉන්නේ ඇයි තව කෙනෙක් කැමැත්තෙක් ඉන්නේ. ඒ ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රියන් දියුණු වෙලා තියෙන ප්‍රමාණය අපි දන්නේ නැහැ. නමුත් දේශනාව කරගෙන යනකොට ඊට ගැලපෙන පුද්ගලයා එකට කැමතියි. දියුණු නොවිච්ච පුද්ගලයාට ඒක ගෝචර නොවෙන නිසා එහෙම නැත්නම් ගොඩාක් ඉහළට ගියපු කෙනාටත් ගෝචර නොවෙන ධමයක් දේශනා වුණොත් ඒ පිළිබඳව ලොකු කැමැත්තක් උපදින එකක් උපදින එකක් නෑ. අං ඒ වෙනස මේ දේශනාවල් වල පේන්ඩ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සතු සුවිශේෂී හැකියාවන්ගෙන් එකක් මේක. ඉළඟට සඳහන් කරන පින්නතන ඉද තතාගතෝ සත්තානං ආසයන් පජානාති අනුසයන් පජානාති චරිතං පජානාති අධිමුක්තිං පජානාති අපරජක්කේ මහාරජක්කේ තික්කින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරයේ ද්වාකාරයේ සුවිඤ්ඥාපයේ දුවිඤ්ඥාපයේ බබ්බා භබ්බේ සත්‍යයේ පජානාති. තතාගත තෙමේ සත්වයන්ගේ ආසය දනිති අනුසේ දනිති චරිත දනිති අධිමුක්ති දනිති නුවනසෙහි මද බව දනිති රාගාදී රජස් ඇත්තා වූද නුවනෙහි බොහෝ නුවනැසෙහි බොහෝ රාගාජී රජස් ඇත්තා වූද තියුණු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇත්තා වූද නොතියුණු ඉන්ද්‍රියන් ඇත්තා වූද නොතියුණු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇත්තා වූද යහපත් ආශය ඇත්තා වූද මේ ආදී වශයෙන් ඒ ඒ පුද්ගලයාගේ සැබෑම ස්වභාවය දැන දැනයි ධර්මදේශනා කරන්නේ. එතකොට ආසය සහ අනුසය කියලා අපි වචනයක් සඳහන් කළා. මොකද මේ ආසය කියල කියන්නේ. පිනතින ආසය කියන වචනයේ තේරුම වාසය කරන ස්ථානය කියන අදහස. එතකොට වාසය කරන ස්ථානය ඒ කාරණාව මෙහෙම පැහැදිලි කර හැකි. කෙනෙක් යම් කාරණාවක එළඹුණාට පස්සේ ඒ කාරණාව තුළම තමන් ජීවත් වෙනවා මිස තවත් කෙනෙක් කොයි ආකාරයෙන් කොහොම කීවත් ඒක පිළිගන්න කැමති කැමති නෑ. එහෙම අයි සමාජයෙන් ඕන තරන් ඕන තරන් හම්බ වෙනවා. මොන තරං ධර්මකාරණාවෙන් පැහැදිලි කරලා දුන්නත් මොන තරං උගත්කමින් නුවනින් කරුණු කාරණා ගෙන හැර දක්වමින් පැහැදිලි කරලා දුන්නත් මගේ මතය හරි මිසක් අනුන්ගේ මතය පිළිගන්නෙම පිළිගන්නෙම නෑ. එහෙමනං ආං ඒ කාරණාවට එල්බගෙන ජීවත්වන එකට කියනවා ආසය. ඒ කරුණ ඒ කරුණ මත තමන් වාසය කරනවා. ඒ හරිවෙන්ඩත් පුළුවන් වැරදි වෙන්ඩත් පුළුවන්. නවත් ඒ කරුණ මත වාසය කරනවා එකට කියනවා ආසය වාසය කරනවා කියෙන අදහස එහමයි සඳහන් කළන්නේ. එළකට සඳහන් කරනවා ලෝකයේ ඇතැම් ඇතමෙක් ආත්මය නිත්‍යයි කියල කල්පනා කරනවා. ඒගොල්ලන්ට කවදාවත් නෑ එක නිත්‍ය නෑ කියලා ඔප්පු කරන්න පුළුවන්ද. එහෙම ඔප්පු කරන්න බැරි වුණා. නැත්තං ෂට් ශාස්තෘුවරු වගේ අය හිටිය කවදාවත් ඒයට ඒ දේවල් පැහැදිලි කරන්න බැරිවුණ අයිකාලි භාගිතුන් හස හිටිය නැද්ද හිටිය නමුත් ඒ පිළිබඳව භාගිතුන් වහන්සේ එහෙම ගමන් කළේ ගමන් කළේ නෑ. තවත් සමහර කෙනෙක් ආත්මය ශරීරය සමගම නැතෙන් නැසෙන්නේ යැයි කල්පනා කළා තවත් කෙනෙක් ආත්මය කියන්නේ අනිත්‍ය දෙයක් කියල කල්පනා කළා තවත් කෙනෙක් ආත්මය කියන්නේ පර්යන්තයක් නැති විශාල දෙයක් සීමාවක් නැති දෙයක් කියලා කල්පනා කළා. ඒ අදහස් කවදාවත් ඔවුන්ගේ වෙනස් කරන්න බැරිවුණා ඔවුන් ඒ මතම පිහිටලා කටයුතු කළා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දියුණු වෙලා ඇති නැති භාවය අවබෝධ කරපු හැටි. මේ කරුණ ගැන හිතන්නකු. අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට මේ ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හැට නම. ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කෙරුවා. පලවෙනිම ධර්මදූත කණ්ඩායම. ඒ හැට දෙනා වහන්සේම ඒ ඒ ප්‍රදේශවලට පිටත් කලා එක මාර්ගයක කවරුවත් වඩින් දෙපා කියලා. සුළු පිරිසයින ඉන්නේ. බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රදේශයකට වැඩිය. බුදුරජාණන් වහන්සේ කොහටද වැඩියේ. උරුවල් දැනව්ව පැත්තට භාග්‍යතුන් වහස පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ උරුවල් දනව්වේ කැලෑවක ටිකක් විවේක ගවනිම වැඩ හිටියා. මෙන්න මේ දවසේ තරුණ කුමාරවරු තිස් දෙනෙක් බද්ධ වගීය කුමාරවරු තිස් දෙනෙක් මේ කැලෑවට ඇවිල්ල හිටිය විනෝද වෙන්ඩ තනියම නෙමෙයි කාන්තාවනුත් අඩගහගෙන තමයි ඇවිල්ල හිටියේ මේ තිස් දෙනාගෙන් එක්කෙනෙකුට කාන්තාවක් හිටිය නෑ. ඒ නිසා මිගුලු මුදලට කාන්තාවක් කරගත වයිශ්‍යයා ස්ත්‍රියක්. එතකොට 30 දෙනාම කාන්තාවෝ 30 දෙනෙකුත් ඇවිල්ලා මේ වනාන්තරය ඇතුලේ මේගොල්ලෝ විනෝද වෙනවා. එතකොට එහෙමනම් මේ අය සල්ලාල පිරිසක්. තරුණ ජීවිතය ගත කරන සල්ලාල පිරිසක්. සමහර වෙලාවට මත්කුඩු වලටත් මද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙලා හිටපු පිරිසක් වෙන්න ඇති මේ දෙගොල්ලෝ මෙහෙම නැත්තම් මෙහෙම එන්නේ නැහනේ කවුරුවත්. එතකොට එහෙම පිරිසක්. අපි සාමාන්‍ය සමාජයේ හැටියට කතා කළොත් මේ ගුණධර්මයන්ගෙන් හීන වෙච්ච පහත් හැසිරීම් වලින් යුක්ත පිරිසක්. එහෙම නැත්තම් මේ පිරිස කාන්තාවත් අඳගහගෙන මේ අවිවාහක පිරිසක් විය හැකි. තරුණ වයසේ ලාබාල තරුණ වයසේ මෙහෙම වනාන්තරගත වෙන්නේ වනාන්තරගත වෙන්නේ නෑ. මේ අයගේ ප්‍රමාදය නිසා අර වෛශ්‍ය ස්ත්‍රිය මේ අයගේ ප්‍රමාදයක් බලාගෙන ඉඳලා ඇයගේ අවශ්‍යතාවය වෙන එකක් එනිසා මේ ඇගි තිබිච්ච රංග්‍රදී බඩු ටික ඔක්කොම අරගෙන ඇය මගෑරලා යන්න ගියා. තම තමන්ගේ කටයුතු ඉවරලා ඇය හොයනකොට ඇය නැහැ. මිල මුදල් සංග්‍රදී ආභරණ තිබිච්ච ගලවලා තිබිච්චත් එව්වත් නෑ. ඊට පස්සේ මේගොල්ලු පටන් ගත්ත ඒ කාන්තාව හොයන්ට. කාන්තාව හොයාගෙන යනකොට තමයි වනන්තරේ වැඩඉන්න බුදුරජාණන් වහන්සේ හම්බුණේ. භාග්‍යතුන් වහන්සේ මොන තරන් ලස්සනද. භාග්‍යතුන් වහන්සේගේ වෙනසන්න අයට වඩා කොච්චරද. භාගිතුන් වහන්සේගේ ශරීරයෙන් රැස්පිහි දෙෙනවා. රන්නන් පාටයි හැමිලාම් රැස්සේ දෙෙනවා. මේවාගේ උතුම් මුනීන්ද්‍රයණන් වහන්සේ මේ වනන්ත්‍රය දැකලා මේ පිරිස සල්ලාල පිරිසක්ම කියල සඳහන් කළේ ඔවුන් මත්වෙලා හිටිය වෙන කාරණාවකින්. උන්වහන්සේ ළඟට ගිහිල්ල වැඳල කතා බහ කරලා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේගෙන් ඔබහන්සේ කෞුදකින්ද මන්ද කෙන තොරතුරු හෙව්වා නෙමෙයි. බුදුරජාණන් වහන්සකින් ඇහුවේ ස්වාමීනී කාන්තාවක් යනව දැක්ක නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ තරුණ පිරිසගෙන් ඇහුවේ කුමාරවරණය නැත්තං පුතනුවනි කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින් නැද්ද. මේ පිරිස තීරණය කලා ඇත්ත ස්වාමීනි අපි ගැන හොයන එක වටිනවා. නමුත් මේ කාන්තාව අපි ළඟට ආවේ මෙහෙමයි. අපි මේ වනාන්තරයට ආව විනෝද වෙන්න. අපේ ඒක මිත්‍රයෙකුට තරුණියක් හිටියේ නෑ. ඒ නිසා අපි මුදලට කාන්තාවක් ගත්තා. අපේ ප්‍රමාද දෝෂය දැකලා ඒ කාන්තාව මේ සල්ලි මිල මුදල් රංග්‍රදී සියලුම දේවල් ඔතාගෙන පැනලා ගිහිල්ලා. මිත්‍රයාට අනුග්‍රහයක් පිණිස අපි අය සොයාගෙන යනවා. නමුත් කාන්තාවක් සොයනවට වඩා තමන් ගැන හොයන එක වටිනව කියලා මේ පිරිස සඳහන් කළා. හැබැයි සල්ලාල පිරිසක් හැටියට වනන්තරගත වෙලා හිටියත් ඒ උත්තරෙන් පේනවා මේ අයි ප්‍රඥාවන්ත පිරිස. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා දරුවනි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටිනවා කියලා දන්නවනං ඔතන වාඩි වෙන්ඩ කියලා. ඒගොල්ලු අය වෙන කිසිම කාරණාවකට ගිය නෑ එතන එතන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ තිස් දෙනාටම ධර්ම දේශනා කළා. දේශනාව අවසානයේ තිස් දෙනාම ධර්මාවබෝධය ලබලා මාර්ගඵල ලබන තැනට එනකං ආවා. එතකොට මෙහෙම පිරිසක් අපිට හම්බුණා නම් අපි කියමු බීමත් පිරිසක් හම්බුණා. එහෙම නැත්නම් අර වගේ සල්ලාල පිරිසක්. සූදුවට ඇබ්බැහි වෙච්ච පිරිසක්. නැත්නම් එහෙම පිරිසක් ඇවිල්ලා අපිට ධර්ම දේශනාවකට ආරාධනා කරයි. අපි දන්නවා ඒගොල්ලන්ගේ චරිතය මේ ආරාධනාව කරන වෙලාවේ කට්ටිය මත් වෙලා නොහිටියට සල්ලාලකමේ ගිහින් නැති වුණාට අපි ඒගොල්ලන්ගේ පෙර ජීවිත නැත්තම් කලින් ජීවත් වෙච්ච හැටි ගමේ ඉන්න හැටි දැනගත්තාම සමහරලාට අපිට හිතෙන්නේ ඒගොල්ලන්ට මොන බනද කියලා. ගමේ අනික් අයත් කියයි ඔය මිනිසු කරන පින්කම් කියලා. ඒ අපි දන්නේ ඒගොල්ලන්ගේ අභ්‍යන්තරයේ කොහොමද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේක හරියටම දන්නවා අද මෙහෙම හිටියට මේ ගොල්ලු කොතෙන්ට යන්න පුළහම් පිරිසක්ද. ශ්‍රද්ධාව අද තාම මතු වෙලා නැතිවුණාට මතුවෙන්ට පටන්ගත්තොත් මේ ගොල්ලන්ගේ ශ්‍රද්ධාවේ සීමාව වර්තමානයේ අපි ඉතාම ශ්‍රද්ධාවන්තයි කියන අයට වඩා ඉතාම ඉහලට යන්ඩ පුළුහන් අය කියලා. එක එක උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් අංගුලි මාල කියල කියැනෙ මහ මිනිමරුවෙක්. එදත් ධර්මශාලාවට එකතු වෙච්චාය ධර්ම සාකච්ඡා කර කර හිටපු අය අංගුලි මාලයන්ට බනින්ට ඇදී මිනිමරුව කියලා. ඒ මිනිමරුව පල් හොරා ගංවලට පැනල ගං විනාශ කරනවා නියංගං විනාශ කරනවා රටවල් විනාශ කරනවා මිනිසුන්ගේ ජීවිත විනාශ කරනවා කියලා එදත් බනින්ට ඇති. එහෙම බැනබැන හිටපු මිනිස්සේ තාමත් බණමඩුවේ බනිනවා. නමුත් අර මහා මිනිමරුව අර හොරා රහතන් වහන්සේ නමක් හැටියට අර බණමඩුවට එනකොටත් අර බැනපු මිනිස්සු ඒ බණ මඩුවේ තාමත් බයිනවා. නමුත් මිනිමරුවට මොකද වෙලා තියෙන්නේ? උන්වහන්සේ සසරින් එතරටම ගිහිල්ලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා ඒ බණින මිනිස්සුන්ට වඩා ලොකු ගමනක් යන්න උන්වහන්සේට පුළුවන්කම තිබුණ නිසා භාග්‍යතුන් වහන්සේ හොරාව හොයාගෙන හොයාගෙන වැඩියා. එහෙනම් ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ හැකියාව. එහෙනම් මෙතන 6 වෙනි තථාගත බලයේ හැටියට ආන් ඒ හැකියාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දියුණු උනු නූුණු බව දන්නා දන්නා නුවන හැටියට. එනම් අද ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු සම්මා සම්බුද්ධ කියන මේ මහා වීරයන් වහන්සේගේ නවාරහාදී බුද්ධ ගුණයේ සම්මා සම්බුද්ධ කියන කාරණාව පැහැදිලි කරන තැන තමයි මෙන්න මේ තතාගත බලදාය මන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ බල 10ම තියෙන්නේ මොන ගුණය ඇතුළේද? සම්මා සම්බුද්ධ ගුණය ඇතුළේ. මේ සූත්‍රවල මේ විස්තර කරලා තියෙන කාරණාවට වඩා අල්ප ප්‍රමාණයයි අපි සාකච්ඡා කරන්නේ. නමුත් මුළු පිටකේම විස්තර කරලා තියෙන ප්‍රමාණය භාග්‍යවතුන් වහන්සේගේ මේ බල 10 එක බලයක අපි මේ සාකච්ඡා කරන්නේ මහ සාගරයෙන් ගන්න දියබිඳිත්තක් ලක්ෂයකට බෙදලා එයින් එක පංගුවක්වත් අපිට සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්න බැහැ. මේ කරුණ සම්මා සම්බුද්ධ නම් කියන මේ මහාවීරයන් වහන්සේ අවබෝධ කර ගැනීම සඳහාම තවත් එක අවස්ථාවක් බවට පත්වේවා කෙලබ සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය කැලනයේ පදිංචි සංජීව බණ්ඩාර් මහත්මා ඇතුළු පවුලේ පිරිස විසින්. උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත්වන ආර්ඒ කමලාවතී මෑණියන් චන්ද්‍රා වික්‍රමසිංහ මෑණියන් ආර්යම් අත්නායක පියාණන් ධර්ම දේශනාවට පැමිණි සහ නොපැමිණි සියලු දෙනාගේ නමින් මිය පරලෝගියපු සියලූම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් සෙත් ප්‍රාර්ථනා කරනවා බුද්ධ ධම්ම සංගයන රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් තෙවින්යා මෙත්සුවි බණ්ඩාර දැරියගේ පෙර අකුසල කර්මය කර්මයන් අහෝසි වී කුසල ශක්තිීන් ඉස්මතු වී නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝාවශ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඊට අමතරව පවුලේ සියලු දෙනාගේ නිදුක් නිරෝගී චිරජීවනය ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී වීම දහම් මැස පෑදූ පූජ්‍ය රාජගිරියේ අවසරයි අරියඥාන ස්වාමින් වහන්සේ සහ ශාසනාභි වෘද්ධියට කටයුතු කරන සියලූම සංගරත්නයට දේශකයන් වහන්සේ ඇතුළු බෞද්ධයා නාලිකාවේ කාර්යමණ්ඩලයේ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර අප සියලු දෙනාටම සදාකාලික සැප ඇති උතුම් නිර්වාණ අවබෝධය ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයට මං විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දියණිය ඇතුළු සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාදයම ලැබේවා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ ධර්ම දානමය කුසලයත් ශ්‍රවණමය කුසලයත් හේතු වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ